ධර්ම දේශනාව පවත්වනු ලබන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 සත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පෛද්ධා වා ධම්මේ ධම්මානුපස්සී විහෙරති අච්ඡත්ත බහිද්ධා වා ධම්මේ ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති තනෝදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්ථාය පටිස්සති මත්ථාය අනිසිතෝ ච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධාතුසු ආරිය සත්‍යේසු කීති මේවා පාඩම් අතුරුත් ඉස්ලාම් කරගෙන අපි මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන අපේ මේ ධර්ම දේශනා මාලාවේ අද අපි පැමිණලා තියෙන්නේ ඉතින් හත්වෙනි අංකයේද මේ වෙනකොට භාවනා යෝගාවතරයක් වශයෙන් භාවනාවට අදාළ මූලික කාරණා අපේ ශක්ති ප්‍රමාණයට අපි ඉදිරිපත් කරගෙන තියෙනවා. අද මේ නිගමන වාක්‍යයක් වශයෙන් ඉදිරිපත් කරගත්තේ අවසාන ප්‍රතිපත්තානේ ධම්මානුපස්සනාවේ සත්‍ය පරුවේ අමාරේ සරුවචන වහන්සේ විසින් නිගමනය කරන්නා වූ නැත්නම් සතිපත් සත්පට්ඨාන දූත්‍රයේ ධර්ම කොටස අමාර කරන්නා වූ නිමවීමේ වාක්‍යය. අතර සතිපට්ඨානේ අවසානයේ දක්වන ධර්මානුපස්සනාවේ අවසානයේ දක්වනේ සත්‍ය පර්වයේ අවසානම නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වශයෙන් දක්වන මධ්‍යම ප්‍රතිපදාව හිම කරන තෙක් වෙන විදිහට කියනවා නම් ඊ අවසානයේ දක්වන සම්මා සමාධිය විස්තර කරන තෙක් අපි මේ කල් ඇවිල්ලා තියෙනවා. ඒ නිම කිරීමේදී ඒ ධම්මානුපස්සනා කොටස පිළිබඳව කරන අනිකුත් සෑම පර්යක් සමාරෙම කරන කොටසම තමයි මේ සම්මානුපස්සනාව ගැලපෙන තාට මෙතන අරුවත් වෙනවා ඉදිරිපත් කරන්නේ. ඒක නිසා මුළු සත්පත්තහනේ පුරාම පැතිරෙන ධ්‍රුව පදයක් තමයි මේ අද අපි ඉදිරිපත් කරගත්තේ. අවසාන කොටසට ගැලපෙන විදිහට නැත්නම් ධම්මානුපස්සනාවට ගැලපෙන කොට විදිහට ඉදිරිපත් කරගත්තා. ඒ නිසා කායානුපස්සනාව වශයෙන් වේවා වේදනානුපස්සනාව වශයෙන් වේවා චිත්තානුපස්සනාව වශයෙන් වේවා ධම්මානුපස්සනාව වශයෙන් වේවා මේ ලෝකයේ ඇත්තා වූ මේ කොටස් මේ අනුපස්සනා හතරට සතිපට්ඨාන හතරට අදලා පෙන්වාට මේ මාර්ගයෙන් යෝගාවචරයාට ජීවන පාවුණු කරගන්න ලැබෙන්නේ මෙන්න මේ විදිහට දක්වන මේ ධුවපදයෙන් දක්වන විස්තර ගුණාංග ටිකක්. ඒක නිසා කයයි කය අනුව බලන සුළුව වාසය කරනවා වෙන්න පුළුවන්. අයියෙම කියන්නේ අපි කය කය අනුව භාවා බලනවාම විතරක් නෙමෙයි පෘථග්ජනය මේක දොඹකරයක් විදිහට බලන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් කාම වස්තුවක් විදිහට බලන වෙලාවක් තියෙනවා. හැඩ වැඩ කරන්න ලස්සන දෙයක් වශයෙන් බලන වෙලාවක් තියෙනවා. විවිධාකාරයෙන් මේ කය අනුව බලන ගතිය විචිත්‍රයි. නමුත් මේ ඒ සෑම දෙයකින්ම සංසාරයට ඇලෙන බැඳෙන පෝෂණය වෙන භව සංසාරේ වඩන ගතියක් තියෙනවා. මේ කයම කය ආනුව බලන සුඛ වාසය කරොත් පමණයි ඇත්ත ඇති හැටියෙන් දැකීමක් සිදු වෙන්නේ. ඒ නිසා කායේ කායානුපස්සී විහෙරති. ඊට පස්සේ පුළුවන් ඒ කයෙහි Tamanta හට ගන්නා වූ මේ වේදනා දුරුකල යුක්තක් වශයෙන් දකින්න පුළුවන්. දුක වේදනා ලංකල යුක්තක් වශයෙන් දකින්න පුළුවන්. සැප දුක් නැති වේදනා දැනගත නොයුක්තක් විදියට දකින්න පුළුවන්. මේකට වේදනාව විශේෂයි ලෝකයාගේ උත්තර ලෝකයේ අදහස් මත මතාන්තර විශේෂ විවිධයි. ඒකේ වේදනා උදු වේදනාවකින් බැලීම සුත්තක්ෂණයකින් කවමදාකවත් වෙන්නේ නැති දෙයක්. එක්ක වේදනා ලැබේවා වශයෙන් සලකන නැත්නම් නොලැබේවා වශයෙන් සලකන නැත්නම් මේ වේදනා කමකට නැහැ කියලා පැත්තකට දානවා ඒ වගේ ආකල්ප ඇර ස්වභාවයෙන් වේදනා වේදනාදිහා වේදනාව දිහා වේදනාව අතින් බැලීම උත්තරණයට කොතනකෝ කාමතක වෙනවා. ඒ වගේම තමයි චිත්ත ධර්ම ගත්තාම පිටිවිලි සිත්. ඒවා ඉන්නකොටම අවිය යුතුයි, ඒවා නොවිය යුතුයි, ඒ වගේ ඇති වැඩක් නැහැ කියලා ಜಾති තුනට කඩනවා. හැර මේ හිතවිලි එනකොට හිතවිලි තියා හිතවිලි වශයෙන් බලනවා. චිත්තේ චිත්තානුපස්සී කියන දෘෂ්ටි කෝණය සාමාන්‍ය පෘථග්ජනයාගේ ව්‍යවහාරයේ නෑ සාමාන්‍ය පෘථග්ජනයාගේ සබ්දකෝෂේ නෑ. සෑම සිතිවිල්ලකටම ප්‍රතික්‍රියා කරනවා කියන එක නම් ඇඟෙන්ම එන දෙයක්. ඉබේම සිදු වෙන දෙයක්. මේ හිතවිල්ල සදාචාරයි, මේ හිතවිල්ල අතමජ්ජාතිකයි, මේ හිතවිල්ල ගණනකට නෑ ආදි වශයෙන් සෑම හිතවිල්ලක් එනවත් එකම ඒකට එක්ක කඩා පැනලා වරවාගෙන කපාගාල එලවන්න හදන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒක අල්ලපදා ගන්න දගන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් සමහර හිත වෙලි ආවාගියා දන්නේ නැති ගතියක් තියෙනවා. නමුත් මේ තුනම එක ගානට දාලා හිතුවිලි වදේ. හිතවිලි හිතවිලි වදේ. චිත්තේ චිත්තානුපස්සී කියන එක අහුවෙන්නේ නැහැ. ඒක ස්වභාවයෙන් මතුවෙන ධර්මතාවයක් නෙවෙයි. ඒ නිසා කවදාකවත් අපිට හිතවිලි දිහා ඇති හැටියේ ඇත්ත ඇති හැටියෙන් සිතවිලි සිතවිලි හැටියෙන් දැකීමක් නැහැ. ඒ නිසා මේ පුහුණු කළ යුත්තක්. ප්‍රතිපත්තානේ දරුවචන් වහන්සේ අනුමත කරනවා. හිතවිලි හිතවිලි වශයෙන් අඩීගාවට ධම්මේ සුතම්මානුපස්සී. ආය චිත්ත මේ කාය වේදනා චිත්ත කියන මේ තුනට වැටෙන්නේ නැති නීවරණ ස්කන්ධ ආයතන ධාර්ම වජ්ජංග චතුරාර්ය සත්‍ය. ඕනෝයි කියන කාරණා හැම වෙලාවෙදී මේක විය යුත්තක් මේක නොවිය යුත්තක් එහෙම නැත්නම් මේව ලෝකේ තියෙන බව දන්නේ නැති ගතියක් කියන මේ ඇලීම වැඳීම සහ ගැටීම එහෙම නැත්නම් නොදැන බව කියන මේ දේවල් එක මේ ධර්ම පඩලවාගෙන ඒවායිසේයි හොඳ නරක පඩ වැඳගෙන ඒවත් එක කරන රණ්ඩුවක් තමයි පු탁 යන ජීවිතය කියන්නේ යෝගාවචර වෙන්න කලින් නමුත් මෙතන ධම්මේ ධම්මානුපස්සී විහෙරති වල පස්සේ ඒවා වතෙන් තියෙන දඩ බලන්න. උඩ කඩාපයින් යන්නත් එපා. අල්ල බදා ගන්න යන්නත් එපා. ආපහු නොසලකා ඉන්නත් එපා. ඉතින් මේකෙදි අපි නීවර ධර්ම ගත්තාම මේ නීවරණ කියන වචනේ ධර්ම කියන වචනේයි මේක ලං කරන්න බැරි තරම් සාමාන්‍ය සදාචාරාත්මකව බලනකොට නීවරණ කියන්නේ අදහතු වෙනවා. කමච්ඡන්ද ව්‍යාපාර තීන මිත්‍ත උසච උපච විචිකිච්ඡා කියවහම ධාගමික පුද්ගලයා ඉගෙනගෙන තියෙන අධර්ම කියන. නමුත් මෙතන තියෙන ධම්මාන කතා කොටසට දාලා මේකෙදී විකුණන්නේ ධම්ම පන්තියට දාලා. නීවරණ පප්ප නීවරණ ධම්ම. ඒක කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දැකීමේ කිසිසේත් දෝෂයක් ප්‍රතිපත්තන්නේ තියෙන්නේ පෙන්වන්නේ නැහැ. ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් දැක්කට ඒක කිසිසේත්ම කෙලසන ගතියකුත් නැහැ. ඒ වගේම නිදිමත ගතිය, මේ නිදිමත ගතිය හැදෑරුවාට මේක මෙහෙම මුලැමැදාග කියලා ඒක කවදාකවත් නිවනට ආවරණය කරන ගතියක් මේකේ පේන්නේ. උත්තර උපිත විචිකිච්ඡ කියන මේ කිසිම දෙයක් මේ බාධා කරන ගතියක් පේන්නේ මොකද? ඒව ඒ හැටියෙන් දැක ගැනීමේ අභ්‍යාසයේ තියෙන නිසා. එනිසා ඒවට අවශ්‍ය තැන දීලා ධර්ම වශයෙන් නිවන ධර්ම වශයෙන් අවබෝධ කරන්නේ නැතුව කොටින්ම නිවන් දකින්න බෑ. ඒක නිසා මේක ඇතුවත් කරි නැතුවත් කරි යකෙක් පාටපත් කරලා. නිසා ධම්මේසු ධම්මානුපස්සන වශයෙන් නිවර්ණයයි ඊට අවධානය දක්වන මේ චතුරාර්ය සත්‍යය එක මල්ලේ එක මට්ටමේ දාලා කතා කරනවා. ඉතින් ඒක නිසා මෙවැනි සම්ප්‍රදානුකූල නොවන්නා වූ රැඩිකල් වාදී වූ ධර්ම කොටාශයක් ඉදිරිපත් කරන කරුවත් යනවාදී මේ කායනුපස්සනාවක් වේදනානුපස්සනාවක් චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් ඒව ඒව වශයෙන් නම්බු කරන්න හදන කතාවකට වඩා මේ ආකාරයට අපේ ජීවිතය හතරකට කඩලා කන්න වේදනා චිත්තවිලිත අනෙකුත් කියන දේවල් ඒවට පෙන්වන්න දන්නේ අජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මගේ කය මගේ වේදනාව මගේ හිතවිලි මගේ කාමච්ඡන්දේ මගේ ව්‍යාපාදේ එහෙම නැත්නම් මගේ ආයතන, මගේ ස්කන්ධ, මගේ බොද්ධංග ධර්ම, මගේ චතුරාර්ය සත්‍ය ආදී වශයෙන් ඒක පැහැදිලිවම ආධ්‍යාත්ම කරන බලයක් තියෙනවා. අතුලත කරලා බලන්න පුළුවන්. නමුත් මේ සරුවඥතා ඥානයේ තියෙන විවිධ විෂමතාවය තමයි උන්වහන්සේ තෝරාගෙන තියෙන මේ කාරණා හතර පැහැදිලිවම බහිද්ධා වශයෙන් දකින්න. බහිද්ධා වශයෙන් දැකීමත් ගැඹුරකුත් තියෙනවා. මම මගේ කය વિશેයි යම් මාකාරයකට අයේ කයානුව බලන සුළු ගතිය තියෙනවා නම් මට කාම වස්තුවක් වෙන විෂභාග ශරීරයක් තියා ආ ධම්මේ ධම්මානුපස්සී කියන තාලෙට ආයේ කායානුපස්සී කියන තාලෙට බලන්න අමාරු මොකද ඒක බලනකොටම අනිවාර්යයෙන්ම හිත යොදනකොටම කාමයේ රාගේ ලෝභයේ ඇති වෙනවා ඒ වගේම තමයි Tamanට ඉදිරිවාදී කාදී කරන ජම්මාන්තරගත සතුරෙක් දැකලා මේ සතුරගේ කය දිහා කයයි කය අනුව බලන සුළුව බලන්න නම් අවදාපත් ද්වේෂයෙන් දෙගෙන්නේ නැතුව බලහෙන්නේ නැතුව මේ කය දිහා අපිට කය අනුව බලන්න බෑ මේ දෙක මැද තමයි මගේ කය තියෙන්නේ මගේ කයත් සමානලාට මට අන්ත කාම වස්තුවක් තව සමහර වෙලාවට පුදුමාකාර ද්වේෂයේ ලබන දෙයක් ඒක නිසා මේ තමන්ගේ කය විසේ මනාප තාලේ අමනාප තාලේ මධ්‍යස්ථ තාලේ බලනවා වගේම බාහිර ඕන තරම් අපිට දැනගත හැකි කයින් අපිට තමාන මනුෂ්‍ය జాතියට අයිති ප්‍රිය අප්‍රිය මදහ එහෙම නැත්නම් මේ වගේ කඩපටනාසේ තියෙන සත්තු ඒ සත්ත්ව પરම්පරාව මේ තේරම දිහා බලනකොට අච්ඡත්ත බහිද්දා කියලා මේ දෙක ගැනීමෙන් පූර්ණත්වයකටපත් වෙනවා ඒක නිසා අපි කොතනින් පටන් ගත්තත් පුළුවන් පහසු අල්ලන්න පුළුවන් ගොරෝසු දැනෙන තැනින් පටන් පටන් අරගෙන ඒක අවසන් කරන්න නම් මෙතෙක් නොදැනෙච්ච අපහසු වෙච්ච අකමැති වෙච්ච සෑම දෙයක් විශේෂයි අර කත්ත දැනුම ඉංගන් මායින් නැතුව අතුරුවන්ද නම් සතිපට්ඨානය කියන වචනේ තේරුම් ගන්න. ඒක නිසා පහසු තැන තමන්ගේ කයෙන් නම් ඒක ඇති පටන් ගන්නතර ගමන්නේ ආනාපාන කරනවා ඉති අජ්ජත්තං වා කායේසු කායानुපස්සී විහෙරති නැත්නම් මෙතන සඳහන් කරනවා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධර්මානුපස්සී විහෙරති. නීවරණ ධර්ම පිළිබඳව තමන්ගේ ඇතුළතින් නීවරණ පහළ වෙනකොට ඒක දිහා බලලා අපිට හොඳට බලා ගන්න පුළුවන් නම් ආයෙක ප්‍රශ්න නැහැ දිගට කරගෙන යන්න යනකොට තමයි තේරෙයි තමන් එක වාසය කරන සෑම කෙනාමත් ඒ වාගෙම නීවරණ වලට යට. ඒ ඇත්තන්ට රාගයක් වෙලා තියෙනවා තමන්ට ද්වේෂයක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේ වර්තමාන නීවරණ කියන්නේ කියලා තමන්ගේ ගැති කරගත්ත ඥානේ බාහිරයට ඕන තරම් යොදවන්න පුළුවන් මේ කය කියන මාතිය තුල. ඒ වගේම තමයි ඕනම කෙනෙකුට බාහිරෙන් බලන්නත් පුළුවන්. කුණීච්ච ශරීරය තියා බලලා, එහෙනම් හොඳට ඕම කේන්ති කියලා කුණීච්ච මිනිස්සු තියා බලලා, තමන්ගත් මේ ටිකමයි කියන බාහිරෙන් පටන් ගත්ත දේ අතුරට ගන්නවා. යම් තැනකට ආවට පස්සේ මේ දෙක සම වෙනවා. එතකොට අජ්ජත්ත පහිච්චාවා. බාහිර වශයෙන් සහ අභ්‍යන්තර වශයෙන් සමානයි. අර රාහුල පත්‍ර ස්වාමීන් වහන්සේට කරුවචන සදාන් කරනවා අච්ඡත්තං පඨවි ධාතු බහිද්ධා පඨවි ධාතු පඨවි ධාතු රේවේසා රාහුලේ ඔය ශරීරය ඇතුලේ පඨවි ධාතු කියන බාහිර ගස්කල් වල පඨවි ධාතු කියන ඔය දෙකම පඨවි ධාතු පහ ඔක අච්ඡත්ත වශයෙන් ගත්තයි කියලා ඔක වැඩි ධාතු මට්ටමට පත් වෙච්ච උතුම් උත්තර තත්ත්වයකට පත් වෙනවයි අසුචි කොටක තියෙන පටවි ධාතුව කියලා එකේ කෙලදිච්ච ගතියක් තියෙනවා. එහෙම එකක් නෑ දෙකම පට. ඒක නිසා කායේ කායනුපස්සී බැලුවත් ධම්මේ ධම්මානුපස්සී බැලුවත් මේ අජ්ජත් බයිද්දා දෙකට ගියාට පස්සේ කොතනින් පටන් අරගත්තත් ඒ සමතත්තරපත් කරන ගතිය මේ තේරවාද ධර්ම ඉගැන්වීමේ ක්‍රමයේ මූලිකම ස්වභාවයක් දන්න තැන ඇතුළත වෙන්න පුළුවන් පිට වෙන්න පුළුවන් දන්න තැනින් ගොරෝසු තැනින් පුළුවන් තැනින් පටන් ගන්න. සර්වඥාන්ත වැඩේ ඉවර කරනකොට සංසන්දනාත්මකව සියල්ල සම්පූර්ණ වෙන බවට ඒ චක්‍ර ක්‍රමේ ප්‍රබලලා ගන්න. ඒක නිසා ධම්මේසු ධම්මානුපස්සී කියන එකත් අර විදිහට කය අනුව බලනකොට අපි දැන් ගත්ත නිදර්ශනේ වගේ තමන්ගේ කය වගේ තමයි අනුන්ගේ කය කියලා අපට අත්‍යත්ත වයි තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වේදනා ගත්තාම විශේෂයෙන්ම අපට ආසන්න උත්සන්න ලබැඳි සහෘද කට්ටියගේ වේදනා හොඳට ඒ කම්පාවට අනුව වෙන අනුකම්පාවෙන් පැටේ. එයාට වේදනාවක් වෙනකොට ඒ අනුව අපි ඒ කම්පාව වෙනකොට අපිට ඒ අනුව කම්පාවක් කරනවා අපි අනුකම්පාව කියලා කියනවා. ඒ වගේම තමයි අපිට හතුරෙකුට හොඳටම වේදනාවක් වෙනකොට අපිට සතුටක් ඇති වෙනවා. හොඳ වැඩේ හොම් වෙලා නැති. හොම් තමයි වෙන්න ඕනේ කියන්නේ. එහම සතුරෙකුට ලාභය සත්කාරය ලැබෙන අපිට ඒක ගැන තරහ ඇති වෙනවා. කියනවත් අපිට හිතා ගන්න පුළුවන් මේ වේදනාව කියන සමාධිය තුලිමුත් අපිට මේ මුළු මේ සත්ත්ව ප්‍රජාවම විදා හදා ගන්න. ඒ නිසා අච්ඡත්ත වශයෙන් බයිතාවක්. අච්ඡත්ත බයිතාවක්. ඊගාවට චිත්ත ධර්ම ගන්නවා. අපි ඉතලාම තමන්ගේ හිතේ හිතවිලි පහළ වෙන හැටි මේ මේ පුත්තිලන් ආශ්‍රය කරන ධර්මානුකූල වෙන හැටි මේ මේ පුත්තිලන් ආශ්‍රය කරන අසත් ධර්ම පැත්තට යන හැටි අසත්පුරුෂ සංකේතයට යන හැටි ඒ අනුව බලනකොට අපි අපේ සම්මිය දෘෂ්ටි ඇතුළත අපිට ආරස්සයි පිටතෙන් වලට ගියාම අපි අනාරස්සිතයි ආදී වශයෙන් අපිට ඒ වැටෙන ගතිය ඒකාන්තයෙන් හැම මිනිසෙකම ඔය தත්වෙට යටයි. අපි සතිපට්ඨාන ඉඳිස්සලා අපේ හිතවිලි මෙහෙමයි. සතිපට්ඨාන ආවට පස්සේ හිතවිලි මෙහෙමයි. සතිපට්ඨාන වැඩෙනකොට මේ හිතවිලි වැඩෙන්නේ මෙහෙමයි කියන කාරණාව කවමදාකවත් එක්කෙනෙකුට විනිශ්චය වෙච්ච තීන්දුව වෙච්ච දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ওই නීවරණ ධර්මයේ ඒක නම් Hindu ආගමයි බුද්ධ ආගමයි දෙක සාමාන්‍යයෙන් අදා බෙදා ගන්නවා. අනික අතෝ ওই තරම් සංවිධානාත්මක ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම ස්කන්ධ පහ. ඒ වගේම ආයතන 6. ඒ වගේම බෞද්ධංග ධර්ම. ඒ වගේම තමයි මේ චතර ධාතර සතුටකාන ගත්තාම කිසිම තාලයකට මේක බුද්ධ ආගමේ කියලා වෙන් කරන ගතියක් මොනම තැනකවත් ඒක පිළි අරගන්න යන මිනිහට බුද්ධ ආගම් කාර්යය කියලා කියනවා. ඒක උතු සම්මුතියක් විතරයි. නමුත් ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක මේක හොඳයි කියලා පිළිගත්තොත් ඒක ලැබෙන ආනිසංස වලට අවස්ථාව තියෙනවා. ඒක නිසා manussත්වය කියලා කියන්නේ මෙන්න මේ විශාල විශ්වගත දැනුම තේරුම් ගන්නට දොරවල් හතරක් සහිත අවස්ථාවක්. කයින් අපිට පුළුවන් මේ විශ්වගත දැනුමට සම්බන්ධ මේ සර්වඥාන්ති ආදී ඒ ලෝකෝත්තර ධර්ම හදාරපු ආශ්‍රය කරපු බුද්ධාදී උත්තරයන් වහන්සලා යම් තැනක නිවිසනසේ පැමිණ වැඩ වතාලද එතෙන්ට යන්න පුළුවන් අපිට කය ගැන බලන්න. එතෙන්ට යන්න පුළුවන් අපිට වේදනාව ගැන බලන්න. එතෙන්ට යන්න පුළුවන් අපිට හිතවිලි ගැන බලලා එතෙන්ට යන්න පුළුවන් අපිට මේ නීවරණ ආදී ධර්ම කොටස ගැන බලලා. ඉන්දනාට ඔය කියන විදිහේ කායනුපස්සනාව වෙන යම් සමානකමක් වෙන්නේ මොකද එක හරිය වගේ තියෙන ශරීරයේ රත්තු එකට ජීවත් වෙන ගතිය රැළේ යන ගතිය තියෙනවා. වේදනා ධර්ම, චිත්ත ධර්ම, ධම්මානුපස්සනා කොටස් වලට යනකොට ඒ වගේ සංසන්දනාත්මක බැලීමක් කවදාකවත් කරගන්න. ඒ නිසා manussත්වයේ තියෙන අති ශ්‍රේෂ්ඨ සම්බන්ධය. අර විශාලම වූ එහෙම නැත්නම් විශ්වගත වෙච්ච මේ මහා දැනුමට යන්න අපිට ක්‍රමවේද හතරක් තියෙනවා. මේ ක්‍රමවේද හතරට මේක උපකරණ මිසය ශරීරය කියලා කියන්නේ ඒකට යන උපකරණයක් මිසය එහෙම නැතුව ඒක පෝෂණය කරන්න කවන්න පොවන්න හදපු දීපු කරදර කරගන්න දෙයක් නෙමෙයි. නමුත් සතිපට්ඨාන තේරුම් ගන්න තාක් මේ මනුස්ස ශරීරේ ප්‍රාණවාතාව සඳහා පාවිච්චි කරනවා, දුඹකරයක් වගේ යන්ත්‍රයක් වගේ පාවිච්චි කරනවා, ලාභ සත්කාර ලබන්න පාවිච්චි කරනවා මේ තේරමට යන පුගා නොමනා පාවිච්චි. නියම පාවිච්චය නම් කායි කායානුපස්සී විහෙරති. කායේ කාය අනුව බලන සුළු වාදේ කළොත් අන්න බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා කොහොමද ලෝකෙදී ආ බැලුවේ? ආනේක කය තුලින් දැක ගන්න පුළුවන්. වේදනා තුලින් දැක ගන්න පුළුවන්. හිතවිලි තුලින් දැක ගන්න පුළුවන්. මේ ධර්මානුපස්සනාව තුලින් දැක ගන්න පුළුවන්. ඒ නිසා ධර්මානුපස්සනාව කොටතේ ඒ චතුරාර්ය සත්‍ය හැමාරේ සරුවචනසේ දැන් මතක් කරනවා ධම්මේසු අච්චත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා වතයෙන් අතුරත දැක ගන්න පුළුවන්. ඒ ධර්මානුපස්සනාව කොටස් දැක ගනිමින් බලා ගනිමින් ජීවත් වෙනවා. බාහිර ඇත්තන්ගේවත් මේකමයි එහෙම නැතු ඒ යත්තන මේ වෙනමම ධර්මානුපස්සන කොටසක් තියෙනවා කියලා හිතන්න නරකයි. ඒ යත්තු අදහන ගතිය හෝ දැක ඇති ගතිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැක ගැනීමට හෝ අදහා ගැනීමට අපට වාගේම අවස්ථාවක්. සෑම කෙනෙකුට තියෙනවා. නිසා බහිද්ධා වශයෙන් බලනකොට තමන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් මම මෙච්චර කාලය යෙදුවා මම මෙච්චර සද්ධාවේ යෙදුවා මම මෙච්චර වීර්යය යෙදුවා ඒ ප්‍රමාණය මම සාක්ෂාත් කරලා තියෙනවා මට වැඩි යොදපැත්ත මෙතන ගිහිල්ලා මට වැඩි කී නැති අත්ව මෙතන ඉන්නේ ආදි වශයෙන් බලනකොට පැහැදිලි මගපල මග ලකුණු දක්වන පිටියමක මම දැන් මෙන්න මෙතන ඉන්නේ කියලා දැක ගන්න නම් අනිවාර්යයෙන්ම මේ බහිද්ධා සංකල්පයන්ව කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අජත්ත බහිද්ධා දෙක කල්පනාවෙන් තමයි මේ පුදුලට වැටෙන්නේ මේ සංසාර ගමනේ මේ කාය චිත්ත විකාය වේදනා චිත්ත ධම්ම කියන අනුවේ මේ ජීවිතේ මේ මේ අවුරුදු වල මෙන්න මේ මේ විදිය ප්‍රගතියක්. නැත්නම් මෙතුආකල් සංසාරේ මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා පැහැදිලි සංසන්දනාත්මක දැනගැනීමක් කරගන්න මේ අධ්‍යාත්ම බහිත එහෙම නැත්නම් අධ්‍යාත්ම බහිතා කියන සමව යොදලා බලන මේ තුන් ආකාරය ඉතාමත් වලදා. ඊගාවට සමුදය ධර්මානුපස්සීවා කාය ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. මේ ධම්ම කොටස් නිවරණේ ස්කන්ධ ආයතන පොච්චංග එතනින් ගියාම මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය හතර හැම මොකක් වෙලාවක ඇති වෙනවක් ආව දැක්කා උදේ පාන්දර අපි තින්දකින් ඉඳලා හෝ ඊනකින් ඉඳලා හෝ කපාරක් නැගිටිනවා කියලා හිතුව නැගිටපු ගමන් අපි අවදි භාවයක් ඇති කරගන්නවා හිතේ අවදි භාවය වෙනකොට අය නිර්මාණය වෙලා නැහැ හිත නිර්මාණය වෙලා. හිත අවදි වුණා. ඊගාවට අපි හිතේ පවතින තැන දිශාන්ත දකගන්නේ කය නිර්මාණය කර ගැනීම. ඒක තමයි අපි ඇස් දෙක හරි. ඇස් දෙක හරි වල තමයි කරන්නේ හරි. දැන් මම උතුරට ඔබ දාලා බුදියාගෙන හිටපු කාමරේමයි දැන් හරි කියලා ආනේ එතකොට ඔන්න කායක පහළ වීමක් ඇති වෙනවා. එතෙන්ද එනකන් නම් අර තද බල නිින්දේ ඉනකොට හයක් එකක් මොනවාක්වත් නැහැ. නිින්දෙන් අවදි වෙනකොටම හිත ඇවදි වෙනවා. හිත අවදි වෙනාට බත්. උලඟේ පා වෙනවා වගේ ඕන්න කය බලලා අතපත කාලා බලුවට තමයි සන්තෝෂ වෙන්නේ. ඒ වගේම ක්ලාන්ත වෙලා නැගිටිනකොටත් එක පාර රොන්න වාහනේ කැප්පිලාට මොනවාර අනතුරු වෙලා අදී ආසාවෙම නව කතා කාරු ලියන්නේ මම අවදිලා බලනකොට ඉස්පිරිතාලේ ඇඳ කයි. එතකොටයි මම දැනගත්තේ ටික වෙලාවක් ගියාට පස්සේ කකුලක් නැහැ කියලා. එතකොටයි මම දැනගත්තේ මගේ දත් ගැලවිලායි කියලා. ආදිවාසී අර කායට සම්බන්ධ වීම කියවන කොටත් අපිටත් අර පුද්ගලයාගේ අත්දැකීම අපට දැනෙනවා. ඒ අංගිතේ අවදි වීමෙන් පස්සේ කයට අවදි වීමෙන් තමයි මේ ඉන්න තැන යන යන තැන බලාගන්නේ. ඒ නිසා මේ කය කය අනුව බැලීම ඕනම වෙලාවක ඇතිවීමෙන් නැතිවීමෙන් පවතී. දැන් භාවනා කරනකොට ආනාපාන භාවනාව හෝ පිම්බි මැකිලින් භාවනා කරනකොට අරමුණ සියුම් වේගෙන යනකොට ඇඟට නොදැනි පොඩ්ඩ කය අමතක වේගෙන යනවා. ඒ මොකද ගත්ත මූල කර්මස්ථානෙමයි හිත සතිය අඛණ්ඩව පවතී. ඕන කිතුල් පිට බණින විඤ්ඤා කිතුල් පිට වල පියවර බණින්ද ගියා වගේ පාට දෙරි ගහලා වැට. වැටිච්ච දවසේ පාට ගැසිලා කයට ආවට පස්සේ මේ හරිම ප්‍රශ්නේ ඊගාට කමටහන් සුද්ධ කරනකන් අතිශී මේ මොකද උනේ කියලා බලන්න. මෙතෙක් කළා මොකද උනේ මට නිින්ද ගිහිල්ලා අවදි වුණාදෝ එහෙම නැත්නම් වෙන මොකද උනේ ඒකත් මේක වෙයිදෝ ආදි වශයෙන් අර නැවත කය ඇති වෙන අවස්ථාව උපදින අවස්ථාවකට වැඩිය මහා ලොකුට ගන්න. ඒ නිසා හැම චිත්තක්ෂණයකම මේ කය ඇති වෙමින් නැති වෙමින් පවතී. මොනින්දින් අවදින වෙලාවක නැත්නම් අම්ම කෙනෙකුට බබෙක් හම්බ වෙන වෙලාවක එහෙම නැත්නම් නිින්ද භාවනා කරනකොට ගැතිලා අවදි වෙන වෙලාවක අපිට ඒකේ නියෝජනය දක ගන්න පුළුවන් ඕන්න කායක පහළ වෙනවා. ඒ සම්මතානුකූලව අපි දැනගන්න. ඒ නිසා අපිට කය හෝ මේ විදිහට දැක ගන්න පුළුවන්. මුදුවට සතිපට්ඨානේ වැඩෙනවනම් වේදනාවක මුලක් දැනගන්න. ඉස්සෙල්ලා නම් අපි වේදනාව දැනගන්නේ දැහැහෙන්න ඇති වුණාට පස්සේ. නමුත් හොඳට හිත සූක්ෂම සියුම්ම ඉදිරි දැක්මත් සහිතව භාවනා කරනකොට අනන්ත අප්‍රමාණ වේදනා ඇති වෙමින් පවතිනවා දැක ගන්න පුළුවන්. ඒ අතරමැද එක වේදනාවක් බොහෝ කල් පැවතීම පිණිස ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වීගෙන යන ආකාරය දැකයි. ඊගාට හිතවිලි විභාගෝගාවචරෝ හිතවිලි වල ආරම්භය දැකගන්නේ පරියන්කයටත් වඩා සක්මයි. සක්මන් කරගෙන යනකොට හොඳට වම දකුණ වම දකුණ තියෙන තමන්ගේ සක්මන් මළුව කෙලවරක ඉඳලා මැද දක්වාම යනවා. ඉතින් තමන් දන්න තව පියවර 20ක් 30ක් යනකම් සක්මන දිගට තියෙනවා. නමුත් ඔය අතරමැද කාරට හිතවිල්ලක් එනවා. දෝ දක්ෂණ යෝගාවචරය දැනගන්න මේ හිතවිල්ල සාමාන්‍ය ආගන්තුකෙක් මිස ධර්මපතල වැදගත් නමුත් එක් නෙවෙයි. ඒක නිසා ඒකට පණ නොදුන්නොත් ඒක පිටිපස්සේ ගියේ නැත්නම් අර හිතවිල්ල එහෙමම ගප්සාවටපත් වෙලා හැලියයි. යම් විදියකට හිතවිල්ල බාරගත්තොත් ඒ හිතවිල්ල දිගේ තමයි පක්කණි කෙලවර නැකයි යන්නේ. එතකොට හිතවිල්ල ආරම්භය මෙහෙම. ඒ වගේම නීවරණ ධර්ම සමහරවිට උවමනායෙන් අපි ඇති කරගන්න සමහරවිට පරිසරයෙන් අපට ඇති වෙනවා. එහෙම නැතුව එක එක ස්කන්ධ රූප වේදනා සංඥා සංස්කාර ඒ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ආයතන එකපාරට අපි යමක් කියා කටත් අරගෙන බලාගෙන ඉන්නකොට කනට මොනවාරි අදිනකොට අර හිතේ ඇහි තිබුණ හිත කනට යනවා. එතකොටම කඩියෙක් කනවා මధుරයක් කනවනේ ඔන්න කායට යන. ඊගට ගඳක් වදිනවනේ නායට යන. ආයෙ විදිහට එක එක තැන් වල මේ ආයතන පහළ වෙන හැටි භාවනා යෝගාවචරය දක්ින හැටි ඉතිරි ආත්පස්ම වෙනස් භාවනා නොකරන සතිපට්ඨානේ නාපු කෙනා එයා හිතන්නේ මේ ඉන්ද්‍රිය හය හැමලාම තියෙන හැම වෙලාවෙම තියෙනවා. හයෙන්න වැඩ. ඒකට තමයි මම කියන්නේ. මොකද භාවනා කරන පටන් අරගත්තට පස්සේ පේනවා ඒවා ඒ ඒ වෙලාවේ එක එකක් යටපත් කරගනිමින් තමයි මතුවෙන්නේ. ඒ මතු වුණාට ඒක චිත්තක්ෂණිකෙන් නැති වෙන නිසා ඒ වගේ ඇතිවීමක් කියනවා. ඇතිවීම පැත්ත දන්නවනම් හරිම විචිත්‍රයි මේ ධර්මානුපස්සන. ඒතර බොද්ධංග ධර්ම එක එකක් ඇති වෙන්නේ නැහැ. ඔන්න මට සතිය පහළ. ඔන්න මට ධම්ම විචේ පහළ වුණා. ඔන්න මට වීර්ය පහළ වුණා කියන හරියට නැති තැනකින් ඇවිල්ලා සතියක් පහළ වුණා වගේ හොඳට වරින් වර පේන්න පටන් ගන්නවා. ඒ වගේම දුක්ඛ සත්‍ය පිළිබඳව, සමුදය සත්‍ය පිළිබඳව, නිරෝධ සත්‍ය පිළිබඳව, මාර්ග සත්‍ය පිළිබඳව සෑම දෙයකම මේ ආරම්භය දැක්කනම් තමයි ඒ ඥානෙ පටන් ගන්නේ. ඒක නිසා මුළු ලෝකෙම අම්මාට වගේ. මොකද අම්මා දකින්න හැම එකම උපදින හැටි. තාත්තා දකින්නේ නැහැ. ඒ නිසා ඒ උපදිච්ච එක රටේ රජ වුණත් අම්මට වෙන්නේ අපේ ගෙදර පොඩි එකා කියලා තමයි වෙන්නේ. ඒ වගේම තමයි මේ පොඩි එකා රජ වුණත් අම්මට වගේ. මොකද උපත්යේ සිට මාව දැකපු කෙනා කිව්වහම ඒකමත් ඇති ඒ දරුවට මාතෘත්වයේ පිට. ඒ වගේම තමයි කය ඇති වෙන චිත්තක්ෂණයක් පාසා ඉන්දින් අවදි වෙනකොට පරියන්කේ ගැටිලා ඉන්නකොට මේ කයේ ඇතිවීම දැන් ඇති වුණා කියලා දන්නවනම් ඒ දැනුම හැම වෙලාවෙදීම තමගේ අත යට තියෙනවා. මේ දැනුමට බෑ තමන් වායලාගෙන මත් කරගෙන අරගෙන යන්න. දැන් වේදනාවක් එනකොටම උණු උණුෙම ඒ වේදනාව මුලැමැදාක දැකීමේ ආරම්භය දන්නවනම් අදාපත් අය වේදනාවට තමන් යටපත් කරගන්න. ඒ වගේම තමයි හිතවිල්ලක ආරම්භය දන්න. ඒක අපි සිංහල ආත්මෝපදේශයකට කියන උපහැරණ කියන නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ අහුනොත් ඔය එකත් එච්චා. ඔක පොරවෙන් වඩනකම් පෝ කරගත්තොත් තමයි අපි ඇඟ උඩට කඩාන වැඩේ. ඒ නිසා නියපොත්තෙන් කන්න වෙලාවට අල්ලා ගන්නවනේ සතිපට්ඨාන කියන්නේ. ඒකයි එනකොටම හිතවිලි අල්ලන්න පුළුවන් නම් ඔය එක හිතවිල්ලක්වත් නැහැ. කොල්ලට ලොකු වලක්. ඒ වගේම තමයි නීවරණ ධර්ම උනත් එන්නකොටම ආරම්භය අල්ලගන්න පුළුවන් නම් අමුදේ දක ගන්න පුළුවන් නම් ඒ නීවරණයට බෑ කවදාකවත් අපි යටපත් කරගන්න. යටපත් කරත් හැරයයි දිගන්න. ඒක නිසා මේ කාය චිත් වේදනා චිත්ත ධම්ම කියන මේ ඕනෙම කොටා සංකොට්ටාසයක් ගත්තොත් සෑම දෙයකටම මුලක් තියෙනවා. නමුත් භාවනා නොකරනේ නොදන්න කෙනා දැනගන්නකොට පොක් වැඩි පව් පව් වෙලා පොක්කු වෙලා ඉවරයි. එතන අප්‍රමාදී කියලා කියන්නේ එවැනි ධර්මයේ සමුදේ දැක ගැනීම සඳහා ඇති වෙනකොටම උණුවේ රත් වෙලා තියෙනකොටම යකඩ තලා ගන්න. ඒ උනට පස්සේ බෑ. ඒ නිසා සෑම කායනුපස්සන නැත්නම් කාය පිළිපද දැනුම ආදී ගෙවුව මතු වෙනකොට ඉතාමත්ම මෙලක. ඉතාමත්ම උණුසුම්. ඉතාමත්ම ටීකා. උන්ට ප්‍රමාද වුණොත් ඒ වහයියත් උනාට පස්සේ ඉතින් අර වේලි මේ මේ නිවිති යකඩයක් ඇලුවා වගේ කවදාවත් කන්නේ තියන්න බෑ පොකුරක්. ඒ නිසා හැම ධර්මතාවයකම සමුදේ දැක් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් ආරම්භක යෝගාවචරය හැමදාම පටන් අරගන්නේ සමුදේ පහුලා එකක් වෙලා. ප්‍රශ්නයක් නැහැ. සමුදේ මම දැකගත යුතුයි. ඒකටයි මේ සතිපට්ඨාන කරන්නේ කියලා කොච්චර ප්‍රමා වෙලා හරි ගමන දැනගෙන ඊට පහුවෙන් මීට පොඩ්ඩක් කලින් අල්ලලා. අපි ගත්තොත් චේන්ජ් යනවා හොඳටම කේන්ති ගියාට පස්සේ අහුවෙනවා. ඒක ආධර්මයක් නොකළ යුක්තක් කියලා අමතක කරන එක නෙවෙයි තියෙන්නේ. හොඳයි මට කේන්ති දැන් අහුණා. නමුත් එතකොට ඒක සෑයෙන දුරදී කියලා කාට හරි ගහලා බැනලා කේන්ති කියලා ඉවරයි. නමුත් මේක හරි මට ඇති මම ඊට ඉස්සෙල්ලා මෙච්චර අමාරුවේ වැටුනේ මම කේන්ති කියලා පහුණාට පස්සේනේ මම ඊට පහුවෙන් දාත වෙනකොට ආයෙත් මට කොහොමද කේන්ති යනවනේ මේක ඉස්සලා මං අල්ලා ගන්න ඕනේ මේකේ සමුදේ දැක ගන්න ඕනේ කියලා. ඒක එච්චර මෝරන්න ඉස්සලා ජවනිකා. දැක ගැනීමේ වැඩපිළිවෙල එක දවසක සාර්ථක වුණා නම් ඒ හිත විදිහට කියනවනම් ආපු වෙලාවේදී දැකීම නරකක් කියලා කලකන්නේ නැත්නම් එන්නේ එන්නේ පටන් ගන්නවා ඒක හොඳටම මේ වැඩ පිළිවෙල සාර්ථකව ව්‍යාපාර මට්ටමට ලාභ ලබන ව්‍යාපාරයක් මට්ටමට කරන එක තමයි අද තියෙන මේ අලපුතු වෛද්‍ය කරන ඕනෙම ලෙඩෙක් කොච්චර අසාධ්‍ය උනා ලෙඩ ටික තේරෙම එක තැනක තියාගෙන නිරීක්ෂණය උඹලා ලෙඩ වෙලා දින උඹලා බෝ වෙන જાති උඹලා ළඟ ඉන්න බෑ කියලා විහි කරන්නේ බලා ඉන්නකොට තේිනවා සමහරු බොහොම උච්චන්නව ලෙඩ වෙනවා සමහරු නැගිටිනවා සමහරු මුල් අවස්ථාවේ සමහරු මැද අවස්ථාවේ සමහරු අග අවස්ථාවේ ටික කාලයක් අර ලෙඩ දිහා බලාගෙනකොට තේරෙනවා මෙන්න මේ මට්ටම පැනලා පස්සේ ප්‍රතිකාර මෙන්න මේ මට්ටම පණින්න ඉස්සලා උණු වතුර ඉල්ලුණු වතුර නෝ සනීප කරන්න පුළුවන්. මේ මට්ටම තාවොත් නම් සල්ලි කර්ම කරන්න. ආන්නේ දැනුම ආවට පස්සේ ඒ කරන ක්‍රියාවලට ලැබෙන ප්‍රතිචාර දිහා බලන හිටියොත් අනිවාර්යයෙන් මේට පහුවෙන්දට ඒක පිළිබඳව පොන්ත විද්‍යාත්මක පත්‍රිකාවක් නිකුත් කළ මුළු ලෝකෙටම විකුණනවා. ඒ මොකද ලෙඩුත් එක්ක ඉන්න බයලා ලෙඩු දිහා බලන්නේ ශක්තියට. ඒ නිසා කය කියන්නේ ලෙඩේ. වේදනා කියන්නේ ලෙඩක්. චිත්ත කියලා කියන්නේ ලෙඩක්. මේ තේරම ලෙඩ. මේ තේරම ලෙඩ එන්නේ මේ කුරු පංචස්කන්ධය. ඒ එනකොට ඒක සමුදේ දැක ගැනීමේ ක්‍රියාවලිය වෙන විදිහට කියනවාට කලින් කියා විදිහට කායේ කායානුපස්සී කියන වැඩපිළිවෙල මුලින් මුලින්ම දැක්කන්ට ඕනෑ කියන වැඩපිළිවෙල දැක්කම අය කියලා කියන්නේ තමන්ගේ අත්ය අතට අහුවෙච්ච ඉන්ද්‍රිය කියන කෙනෙකුට එක්ක වාගේ හදාගන්න පුළුවන්. මේ භාවනාවේ කොයි තාක් දුරට මුලට කොයි තාක් දුරට අරමුණ එනකොටම මෙනෙහි කරන ශක්තිය ඇති කරගත්ත ඒ තාක් දුරට ධර්ම තමයි නතු කරන්න පුළුවන් ශක්තියක් වගේ. ඒක නිසා මේ කියන වතර සත්‍යපට්ඨානේ ධර්මානුපස්සනාවට අතුරාණ සත්‍ය වුණත් ඇති වෙනකොටම දුක දැක ගන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සමුදේ ධර්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඊවරයක් ඇති වෙනකොටම ආරම්භය දක්වන්නට ලැබේවා. ඒ වගේම ස්කන්ධ රූප වේදනා සංඥා සංස්කාර ඇති වෙනකොටම මට දැක් ගන්න ලැබීවා. ආයතන වශයෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හිත මාරු වැඩ කරනකොටම මෙන්න ඇහි තිබුණ හිත මෙන්න කනට ගියා. මෙන්න නාහයට ගියා. මෙන්න බලට ගියා. මෙන්න පිම්බීමට ගියා ආදී වශයෙන් අල්ලගන්න පුළුවන් නෑ. ඒ වගේම තමයි බොජ්ජංග ධර්ම වශයෙන් මෙන්න සතිය පහළ මෙන්න ධම්මවිචේ පහළ වුණා කියලා. ඉන්නකොටම ඒ ධර්ම පලා ගන්න දා ගන්න පුළුවන් නම් දුක්ඛ සමුදය ආදී ධර්ම දා ගන්න පුළුවන් නම් ඒකට කියනවා සමුදේ ධර්මානුපස්සීව ධම්මේශ විහෙරති. ඊගාවට ඇති වෙච්ච දේවල් වය ධර්මානුපස්සීව දැන් දුක් වේදනාවක් නම් වය බොහොම තැපක්. සතිය වගේ දෙයක් නම් වියෝ වීම දුකයි. ඒයි මොකද ඒක දිගට පවත්වන්න ඕන දෙන්නේ. නමුත් ওই දෙක සැපදී වද දුකදීම කොහොම වෙතත් සමුදයක් නැත්තම් නම් වයක් තියෙනවා. ඒක නිසා අර හොඳ නරක හිත ඇත්ගෙන නරකක් ආවොත් නම් වය සැපට ගන්න. හොඳ දෙයක් කියලා හිතාගත්තොත් නම් වය දුකට අරගන්නවා මේ නිසා පෙළෙනවා. නමුත් මේ පෙළීම පැත්තක තියලා ඇති වෙච්ච දෙයක් නම් ඇති වෙනවමයි. ඒකේ හොඳ නරක ભેදයක් නැහැ. ඒ ස්වභාවය කියලා වයත් දැකගත්තොත් ඒ පුද්ගලයා ඒ ධර්මයේ ඉගෙනගත්ත ධර්මයට වැඳ වැඳී. ධර්ම ඉගෙනගත්ත ධර්මයට නායකත්වයක් ගන්නවා. මුරෙක් වගේ කටයුතු කරන්න පටන් ගන්නවා. පස්සේ යාට විනෝදාන්තයක් වෙනවා. සමුදේ වය ධර්මානුපස්සීවා විහෙරේ. ඇතිවීම නැතිවීම දෙකම දැක ගැනීම සඳහා ඔහුගේ ඒ ප්‍රයත්නය ඇති වෙන පටන් ගන්නවා. මේකෙදි කියන කරුවචන දේශනාවල සූත්‍ර වල තියෙන ඉතාම වැදගත්කම තමයි උන්වහන්සේ ඉදිරිපත් කරන මේ ක්‍රමයේ හැටියට බලනකොට කයේ මේ ලක්ෂණ හතරම තියෙනවා. අච්චත්ත බහිද්දා බලන්න. සමුදේ වයද එක බලන්න. වේදනාවේ තියෙන මේ සෑම ධර්මයක කරුවචනසේ තෝරාගෙන තියෙන්නේ ආවට ගියාට මගදී අහිඳ ගත්තේව නෙවෙයි. බොහෝ කල් භාවනා කරලා මේ හතර පහක් හයක් පෙළවට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් ලොක්කෝම සංග්‍රහ කරලා බලනකොට පේන මේ සංග්‍රහයට ගැළපෙන කොටස් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ඉදිරිපත් වෙච්ච දේවල් වලත් ක්‍රමික වර්ධනයක් තියෙනවා. ඒ වගේම අත්‍ති ධම්මාති වාපරස සතිපච්චපටිතා හෝති. මේ ලෝකේ ධර්ම කියලා જાතියක් කියනවා. නීවරණ කියලා જાතියක් කියනවා. ස්කන්ධ කියලා දායකන තියෙනවා. ආයතන කියලා දායකයක් තියෙනවා කියන එළඹ සිටි සීය පිටෝ. අති ධම්මාති වාපනස සතිපච්චපටිතා හෝති. යාවදී ඥානමත්තාය පටිසතිමත්තාය මේ කය තියෙන්නේ ඥානෙ හෝ කරගන්න. කාය පිළිබඳව කාය අනුරූප කාය අනුපස්සනාවෙන් බලලා සතිය පිහිටවා ගන්නයි කාය ඥානෙ පිහිටවා ගන්නයි මේ කය දින වෙන්න මොනම දෙයකටවත් අත්ති ධම්මාති වාසති පච්චපට්ඨාවති යාව දේව ඥානමත්තාය පතිස්සතිමත් පාය. ඒක නිසා මේ අර හතර අජත්ත බයිතාවතෙන් බෙදන්න පුළුවන්කම. සමුදේ වාය වශයෙන් බෙදන්න පුළුවන්කම. ඥා සතිය පිහිටීමට පදනම් කරන්න පුළුවන් බව. ඉතින් මේ තුනටම සාධාරණයි මේ සතර සතිපට්ඨාන. ඒ විතරක් නෙමෙයි ධර්මයේ අපි ඉගෙන ගන්නේ ඔය පට්ටම් ලබාගෙන ත්‍රිපිටක ධාරී විනය ධාරී අනම්මනම් කොලයක් ඉවර කරන බරේ පට්ටම් කියන්නේ නෙමෙයි. ඒ ධර්මයේ තුලින් පටිච්චසමුප්පාද ඥානවත්. එතකොට ඒ පර උත්තර යන දෙයක් නැහැ. මම කායනුපස්සනාව පිළිබඳ විචාරද කියලා ලියන්න දෙයක් නැහැ. කායනුපස්සනාව දන්නවනම් කාය පිළිබඳව ඥාණය තියෙනවා, කාය පිළිබඳ එළඹ සිටි සිහිය තියෙනවා. කොච්චර මේක පටලවා ගත්තද කියනවනම් අපි ථේරවාදී ත්‍රිපිටකයේ මේ ත්‍රිපිටකය ඉගෙන ගැනීම. එහෙනම් එයින් මේ ඇති කරගන්න උතුමගත මාන ගති ඇති වෙද තියෙන කෙලෙස් මම හිතුවා ථේර ත්‍රිපිටකයේ පිළිබඳ වැරදි අර්ථකථනයකින් පත්තම් අත්තම් පාරගන්න. මේ ධර්මයේ තියෙන සතර සතිපට්ඨානය පවා තියෙන්නේ යාව දේව ඥානමත්ථය පතිස්සතිමත්ථය කියනකොට මොනවද ඒකට අවශ්‍ය කරන පට්ටා මොනවද ඒකට අවශ්‍ය කරන දැනුම මොනම දෙයක්වත් ඕනේ මොකද සතිය කියලා කියන්නේ එළඹ සිටි දේ පිළි එළඹ සිටි දේ පිළිබඳව ඔය හොයා නම් මේ ලයිට් කියව කිව්වත් අරක පිළිබඳ සතිමත් වෙන්න ඕනේ මේක පිළිබඳ සතිමත් වෙන්න ඕනේ මේක සතිමත් වුණා මේක උනේ නැහැ කවමදාක සතිපට්ඨානෙ කොනම තරකවලු. කය පිළිබඳව මතක් වෙනව නෑ. කය තියෙන බව. ඒ මතක් වෙන චිත්තක්ෂණයේම එහියත් ආ වූ සතියයි ඒකත් ආ පට වියපෝ තේජෝ වදේ ඇති ඥානෙක් බාරගතියට වැටෙනවනේ පට වෙච්චරයි ආය වෙන පොතක් දැනගත්තා නේද කට පාඩමෙන් කියලා මේ විභාග පාස් වෙන බැරි ප්‍රශ්නයක් නෑ. වැగిරෙන ගතිය දැක්කනම් ආපෝ කම්පන ගතියකට කාය දැක්කනම් වායෝ එච්චරයි. එයින් එහාට වෙන මොකටද සතිය. එයින් එහාට වෙන මොකටද කය. ඒ නිසා ධම්මානුපස්සනාවත් වෙනවා යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති. මේ ඉගෙනගත්ත ඥානයත් මේ ලැබපු සතියත් හේතුව වාසය කරන්න ගන්න එකක් නෙවෙයි. නිශ්චිත කරගන්න ගන්න එකක් නෙවෙයි අනිශ්චිතයි. ඥානයේ සතියේ කියන ලක්ෂණය තමයි එතන ඉපදිලා කල යුතු කෘත්‍ය කරන පැත්තකට. තමන්ගේ නමට පිටිපස්සේ පට්ටම් එකතු කරන්නේ. එකතු කරනවා නම් අනිවාර්යයෙන් මේක කෙලෙසයි. කෙලෙසුන ස්වභාවයෙන්ම එකතු වෙන එකනේ. අත්බැඳෙන එකනේ. ලාටු ගැදෙන එකනේ. ඥානීය තා සතිය ස්වરૂපේ තමයි ඒ පුද්ගලයා විමුක්තියට සුදු කරනවා. ඒකට හේතු වෙච්ච කයත් එන්න එන්න තියුම් වෙන පටන් ගන්නවා. ඥානෙ මෝරන්න මෝරන්න විමුක්තිය වැඩි වෙයි. බර වැඩි වෙනව නෙවෙයි. සතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඈලුව වැඩි වෙන විමුක්තිය වැඩි වෙන නිස්සාරණ වැඩි වෙන්නේ බර නෙවෙයි. ඒක තමයි ඥානමත්තාය පටිච්චසතිමත්තාය ආවන නච්ච කිංචි ලෝකේ උපාදීති. අනිසිතෝච විහෙරති කිසියම් දෙයකට හේතු වෙලා වාසය කරන්නේ. ඕනම වෙලාවක ඒ පූර්ණ ශක්තිය ඇති වෙනවා. ඉදිරිපත් වෙච්ච දේ සතියෙන් බලනවා. ඒ වැටේ ආකාරය තේරෙනවා. එතකොට ආයි මේ ටිකම අරගෙන යන්න ඕනේ. කරලා පෙන්වන්න ඕනේ අනුන්ට. උගන්වන්න ඕනේ අනුන්ට. දන්නේ නැති අයට කියලා දෙන්න ඕනේ. එහෙම හිතවිලා එන්නකොටම දැනගන්න ඕනේ මේ සතිපට්ඨානේ නම් නෙමෙයි. සතිපට්ඨානේ නම් දැනගත්ත ගමන් හැලෙන්න ඕනේ. ඒක පෙන්ලා දෙන්නේ සර්පය හැව අහලන්න වාගේ. සර්පය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න උගේ යටහම කරදරයක් වෙනවා. ඒක හලලා දැම්මට පස්සේ ඌ හැරිලවත් බලන්නේ නැහැ ඒක දිහා. ඉතින් ඒක තැම්පත් කරලා තියාගෙන ඉන්නේ අටුගේ එක කියන්න නැත්නම් කෞතුකාගාරණු තැම්පත් කරන්න යන්නේ නැහැ. මේන්න මේ ගතිය තියෙන සතියේ ඥාන. මේ දෙකෙන් තොරව සතිය ඥානයක් ගන්න කල්පනා කරලා තියෙනවනම් කරුණා කළ මතක තියාගන්න වැරද්දක්. වැරදි ආකාරයට කල්පනා කරේවා. ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය වෙනවනම් ඒ ඥානෙ එතනෙත් හැලෙන්න ඕනි. තාම ලස්සන වචනයක් තියෙන දාසනේ පඤ්ඤා විමුක්ති කියලා. පඤ්ඤා විමුක්ති කියන්නේ ප්‍රඥාවත් හලලා දානවා කියනවා. එතකොට ප්‍රඥාව කරේ තියාගෙන පිටිබැඳගෙන කුටුන්නකට දාගෙන ඇවිදින එක නෙමෙයි. චේත විමුක්තිය කියලා කියන්නේ හිතත් හලකන. මේක ලෝකෙ දිනු වෙන දින ක්‍රම දෙකයි තියෙන්නේ චේත විමුක්ති පඤ්ඤා. තමයි තමයි පඤ්ඤා විමුක්තියේ හොඳම සාරමණ්ඩේ අරගෙන සුරේකට දාලා අතේ ඉල්ලගෙන යන්න ඕනේ. එතන මොලේ ඇතුලේ තියෙන්න ඕනේ. ඒක පිළිබඳ සටහනක් එහෙම නැත්නම් ඒක වගුවක් එහෙම නැත්නම් සමීකරණයක් ඒ ටික මම මරණ කොටත් ගෙනියන්න ඕනේ කියලා මේ පුදුමාකාර විදිහට මේ කියන විදිහට කලවදාන වැඩ පිළිවෙලක් නෙමෙයි ඒක සාරමණ්ඩේ වෙන් කරගෙන හිතේ තියාගන්න ඕනේ කියලා. කොහොම කරත් අත්‍යාරේ කොහොම කරත් දෙලේ. එහෙම දෙයක් ඥානෙ ඇත්තෙම නැහැ. එහෙම දෙයක් සතිය ඇත්තෙම නැහැ. මෙන්න මේ කාලෙට තේරුම් ගත්තනම් සතියෙමයි දවස ගත කළ යුත්තේ ඥානෙමයි දවස ගත කළ යුත්තේ ඒ මිනිහා වයස ධානය නෑ. එකතු කරන්නම දෙයක්. එකතු කරන්න තියෙනවා නොදන්න කාටද. මේ සාධනෙන්ද වැඩෙන්න වැඩෙන්න තමන් දන්න දන්න කොටත් හැලි හැලි කැපි කැපි යනවා හැර ඒ මහත ඒ ඉදිරිපත් වෙච්ච මොහොතේ ඉදිරිපත් සෑම දෙයක මුළු හදින්ම බලන්න. පරණ කණ්ණාඩියකින් බලලා හෝ පරණ දැනුම තුලින් ඒක බලන තාකාලික පිළුමේ. එහෙම නැතුව ඥානමත්තාවේ ප්‍රතිසතිමත්තාවේ කියනවනම් ඉඳ සසන පෙළෙමි සිටෙලෙක් වාගේ ඉදිරිපත් පිට ඕනම දෙයක් දක ගන්නට කැමැති මලකට වහන්න කියාඹගෙන යන බඹරෙක් සමනලෙක් වාගේ ඉදිරිපත් වෙන පුංචි ඕනම දෙයක් වල්ලා සතුටින් ජීවත් වෙන පුංචි දරුවෙක් වාගේ පුදුමාකාර තැහැල්ලුකමක් එනවා. මෙන්න මේ ගතිය සතිපට්ඨානේ වැඩෙනවා නම් සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා කායානුපස්සනාව විතරක් උනත් ඇති වැඩේට. නමුත් කායනුපස්සනාව ගන්න මට වේදනානුපස්සනාව තේරෙන්නේ නැහැ නේ කියලා කවමදාකවත් ඒක හර්ධයක් කරගන්න. මොන කායනුපස්සනාව වේදනානුපස්සනාව ගන්න චිත්තානුපස්සනාව ගන්නෑ. ධර්මානුපස්සනාව දන්නේ නැහැ කියලා ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය කියලා නොදන්න දෙයක් කවදාක ප්‍රශ්නයක් වෙනවා. දන්න දේ දුක අවබෝධ කර දෙන්න ඇති. ඒක පිළිබඳ පූර්ණ අවබෝධය අවශ්‍යයි. එනිසා ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය කියලා අඳහන් කරන්නේ නච කිංචි ලෝකේ උපාදීති. මෙන්න මේ විදිහට මේ භික්ෂුව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඉතින් ඒතකොට කවුරු හරි කිව්වොත් එහෙම නීවර ධර්මයක් නම් ඕක ඇත්ත. මොකද නිවර්ණ ධර්ම දැනගන්න දැනගන්න හලන්න එපායි. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන විති හරි. නමුත් කවුරු හරි කිව්වොත් එහෙම මේක චතුරාර්ය සත්‍යයක් මේක කරන්න ඕනේ කියලා අන්න ඔතෙන්දි තමයි පටලයි තියෙන්නේ. එදා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නම් හලන්න ඕනේ. පරිඤ්ඤයයන් පහතම. නමුත් නිවන හලන්න කිව්වොත් එහෙම තුන්වෙනි සඳහන් කරලා තියෙන්නේ මේ නිවනත් එහෙම නැත්නම් මේ මාර්ග ඥානෙ මේකත් හලන්න කිව්වොත් එහෙම ඉතින් ඒකට කියනවා මේක මහා නාස්තික ධර්මයක් වගේ. මොකද මේක මේ ධර්මානුපස්සනාවේදී කියලා කියනවා වෙන තැනක හරුවචනදී පැහැදිලිව සඳහන් කරලා ධම්මෝ පිවෝ ධම්මෝ පිවෝ භික්කවේ පහතබ්බ වගේ වාදා. මානින් උඹලා මේ එකතු කරන ධර්මයක් බහා තැබිය යුතුයි අධර්මයේ ගැන කුමන කතාවක්ද? ඉතින් මේක පටලවාගෙන තමයි මේ ධර්මය පිටකෝලට බෙදලා කටපාඩම් කරලා හරිය තියාගෙන ඇවිදිනවා අර අනිමිති කරේ තියාගත්ත එක. එහෙමනම් එහෙම පුද්ගලයන් තුල නැත්නම් එහෙම හිතවිලි තුල එහෙම චරිත තුල පැහැදිලිව දැකිය හැකි ලක්ෂණ ටිකක්. එකක් තමයි එහෙම මේ ත්‍රිපිටක කටපාඩම් කරන හිතේ තියාගන්න හදන මිනිස්යාට අවදාපත් මේ ජීවිතේ නිවන් දකින්නවා කියන අදහසත් සමාන්තරව ගෙනියන්න ගන්න බෑ. ඒ නිසා දැන හෝ නොදැන ඒ පුද්ගලයා ලාභ සත්කාර વિશે වංචනික හෝ හැඟීමක් ඒ කියදි පිටින් නිවන් දකින්න කතා කරනවා ඉතින් මේක ඇතුලේ රණ්ඩුවනේ ওই දෙකම එක තැන තියන්න බෑනේ ඒක නිසා යම් වෙලාවක අපට මම අහවල් දේ දන්නේ නැහැ නිසා මට මේ දේ කරගන්න බෑ කියන නාස්තික මනස් හිතවිල්ලක් ආවොත් කල්පනා කරන අනුගාන මේ හිතවිල්ල ඇවිල්ලා තියෙන බව ඉතින් දන්නවනේ. ඒ හිතවිල්ල කියන්නේ මම අභිධර්ම දන්නේ නැහැ, මම විනය දන්නේ නැහැ, මම සූත්‍ර දන්නේ නැහැ කියන එක තමයි. නමුත් මේ හිතවිල්ලාව බව දන්නවනම් ඒත් ඇති ඒ වලිගෙන් අල්ලා උස්සලා පොළවේ ගහපුවා මේක මැරෙනවා. අහුවෙන වලිගෙන් අල්ලලා ගහන එකයි තියෙන්නේ. ඒක තමයි සතිය පිටුවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මීය පිළිබඳව සර්වඥා සඳහන් කරනවා නච කිංචි ලෝකේ උපාදීයේ තේවම් පිකෝ භික්ඛවේ ධම්මේ ධම්මා ධම්මේසු ධම්මානුපස්සී විහෙර. සයම්තා සතිපට්ඨානේ පැත්තකින් සතිපට්ඨානේ පැත්තකදීෝ ඒක කායනුපස්සනාවයි. කායනුපස්සනාවත් පැත්තක කියන්නේ ඒකේ තියෙන එකම ආනාපාන සතිපට්ඨාන. ආනාපාන සතියේ අතරාකාරය වුණා. දන්නේ සතෝ අස සති සතෝ පස සති කියලා නක්. සතියෙන් මම ආස්වාද කරනවා සතියෙන් මම ප්‍රසාද කරනවා. නැත්නම් සතියෙන් මම පිම්බීම වල්නවා සතියෙන් මම ඇකිලිම ගන්නවා කියලා. ඒක හරියට දැනගත්තොත් ඒක ඇලෙනවා. ඒක තමයි ධර්ම ස්වභාවය. යම් තාක් අපි ආනාපාන දෙක හෝ පිම්බීම ඇකිලිම දෙක. නැත්නම් වම දකුණ වශයෙන් කරන සමා මේ සක්මන් භාවනා එනදී අනේනකොට කනකොට කනකොට බොනකොට මේක දේ පිළිබඳ පූර්ණ සතියක පිළිඥානං ඒකේ ලකුණක්වත් නැතුව කැයිදා මේක පිළිබඳ අපි ආකාර වශයෙන් සංකාන වශයෙන් නොදකපු නිසායි අපිට නැවත නැවතත් මේ බිම්බින් හැකලී මේ ආනාපාන මේ යන්නේ නැති කනබුන හැටි ඉතුරුලා තියෙන නිසා මේ අහුවෙන ටික ඉදිරිපත් වෙන ටික උත්තරීවම පූර්ණව දැක්කණිය පිට අපි එළඹ සිට 100ක් ඇති කරගන්න ඕනේ මේ දැකපු නැති නිසා මේ චිත්‍රේ හමාර කරපු නැති නිසා ඥානෙ පූර්ණ වෙච්ච නැති නිසායි මට මේවා නැවත නැවත පේන්නේ සම්පූර්ණ මේක දකින්න තාක්කල් අපි දකින්න ඕනේ කියලා දැන් ওই පේන ටිකෙන් අල්ලගෙන කරගෙන යන එකයි ඒ නිසා ආනාපානෙ උනත් යම් ප්‍රදේශයක් හොඳ හැටි දැක්කනම් ඊට පහුවෙන්ද කවදාකවත් ඒක පිටිබඳව කෙලෙස් පහළ වෙන්නෙම නෑ මේ දේ මම දැකපු දෙයක් ඒක මට බරක් වෙන්න බෑ ඒකෙන් මගේ විමුක්තිය ඒක මට ඇලුනා කියන එක සතුටක් ඇති වෙනවා. නමුත් අර මම කලින් කිව්වා වගේ යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ තේර මම දැනගෙන ඉන්නකොට නම් අනුන්ට කියලා දෙන්න ඕනේ මේ මේ දේවල් දන්නේ නැහැ ආදි වශයෙන් අර සංසාරයට බරව කල්පනා කරනවා නම් දැනගත්ත සෑම දෙයක්ම කරදරයක්. ඒක පොරන් දානවා ආයසරයක් ඒව කරන්න ආන. එතකොට අර ස්වභාවික ආනාපානේ වලක් කරනවා. ස්වභාවික පිම්බීම හැකිලිම වලක් කරනවා. ඒ නිසා සතිපට්ඨානේ ආරම්භයේ පටන්ම යම් ප්‍රදේශයක් සතියේ ඥාණයට ආවුණා නම් ඒක කවදාකවත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එනිසා අපිට තියෙන්නේ අපි දන්න ටිකේ තාම සම්පූර්ණයක් අඩුයි. ඒ නිසා අපි ඉතුරු වෙලා තියෙන්නේ ඒකට පාඩම තමයි. ඒසා ගිය දේ ඕනේ නැහැ, එන්න තියෙන දේ ඕනේ නැහැ. මේ ඉතුරු වෙලා තියෙන්නේ අපි කරපු භාවනාවේ හරස් කරා. ඒක සාතර වෙන්නේ. ඒකට සාතර වෙනවනම් ධර්මාන ධර්මාන පස්සේ කියන දේ. අතර වෙන සතිපට්ඨාන වෙන්න පුළුවන්, කායන වස්තනාව වෙන්න පුළුවන්. මොන හෝ ඉදිරිපත් වෙන තමන්ගේ ඒ නිස්සය සම්පත් වල හැටියට. පර පාරමිතා පිළිච්ච හැටියට. ඒ නිසා භාවනා ඉදිරියට යන්න යන්න යන්න ප්‍රතිපත්තන භාවන ඉදිරියට යන්න යන්න යන්න තමන්ට මෙතුආ කරපු සෑම දෙයක් ලොකු සාන්තියක් ලොකු බරහැල් වීමක් ඉදිරිප ඉදිරියට වෙන දේ කිරීම පිළිබඳ ලොකු පෙර දැක්මක් අදිෂ්ඨාන ශක්තියක් ඉස්සරහට යටට ඒ නිසා මේ අර කලින් කියාවතාවට අජත්ත බහිද්දා වශයෙන් බලලා ඇතිවීම නැතිවීම වශයෙන් බලලා මේ ධර්ම කොටස පිළිබඳව අල්ලගන්නේ නැති ඥානීය පිණිස පමණයි මේ කටයුතු කරන්නේ සතිය පිණිස පමණයි මම මේ කටයුතු කරන්නේ කිසියම් දෙයක් මම සාක් වේදාගෙන ගෙනියන්න කටයුතු කරනවා නෙවෙයි කියන හැඟීමෙන් බලනවනේ මේ භාවනා ජීවිතයෙන් තෙන් තෙන් තෙන්ට සැලකුවා. හැබැයි මේක මේ මම මේ කියන ධ්‍රුවපද ධම්මානුපස්සනාවදී පමණක් ඉදිරිපත් වෙන දේවල් නෙවෙයි සෑම තැනම තිබුණ නිසා අපි සෑම තැනම විස්තර කරේ නැහැ. මේ සූත්‍රේ හැමාර වෙන්න නිසා මේ විස්තර කරනවා නැත්නම් සෑම පරිවේකටම මේ ටික තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට බැලුවොත් හතර සතිපට්ඨානෙම අපිට දැනගන්න තියෙන්නේ මොකද්ද? මේ මුළු සතර සතිපට්ඨාන අපි කරන්නේ ඥානියත් සතියත් වර්ධනය පිණිසයි. මෙන්න මේ සති වර්ධනය පිළිබඳව ලැබෙන ලැබෙන දැකීම ලැබෙන ලැබෙන දැනීම පිළිබඳව හේතුන වෙන ගතිය තියෙනවා. අනිශ්චිතෝච විරති. ඒකට හේතු වෙන්න බෑ. ඒක කරේ ධානය වෙන ගතියක් වෙන්න බෑ. නචකින්චි ලෝකේ උපාදී. කිසිම දෙයක් දැඩිව ගන්න බෑ. ඒ වගේම තමයි අභිජ්ජා දෝමනස දුරු කරන්නේ. මෙන්න මේ වගේ සතිය වර්ධනය කිරීමට අවශ්‍ය කරන මෙන්න මේ ධර්ම ටික කියන්න ඕන නිසායි හතර ආකාරයකට සත්‍යපට්ඨාන වෙන් කළා දක්වලා තියෙන්නේ. අතරමාර වෙනකොට හැම වෙලාවෙම සරුවචනන්සේ නැවත නැවත මතක් කරනවා ඒ කාය විචිකඳ වේවා වේදනා පිළිබඳ වේවා චිත්ත පිළිබඳ වේවා ධම්ම පිළිබඳ වේවා අනිසිතෝච විහෙරණේ දරගන්න. දන්න දේවල් කරදර කරගන්න බෑ. ඒක සතියේ ඥානයේ යටපහු කරන ඉවත් ඉක්මවගෙන යනවා. ආයෙව මේ න උපාදී. මම මෙච්චර දන්නවා මේ මේ උපාදී ලැබලා තියෙනවා කියලා බදාගෙන යන්න හදනව නෙවෙයි. ඒ නිසා දිගින් දිගට දිගින් දිගට යනවන මේක පිළිබඳව වැඩිම සුඛ ආස්වාදයක්. මේක පිළිබඳ වැඩිම ධර්ම සුඛයක් ලැබෙන්නේ කායනපසනාවට වඩා වේදනාවට. මොකද හරීම විචිත්‍රයි වේදනාවට පසනාව කොටස කිසි කෙනෙක් හිතන්නේ මේක භාවනාවක් කියලා. මොකද නීවරණත් මේකට ඇතුළත්. ඒක නිසා ක්‍රමයෙන් සතියෙන් ආය බලන්න. ඊට පස්සේ ටිකක් අමාරු වේදනාව බලන්න. ඊට පස්සේ ගැඩක් අමාරු චිත්ත බලන්න. ඊවරණට පස්සේ මුළු ලෝකෙම බාර දෙනවා භාවනාවට ධර්මානුපස්සනාවට. එතකොට තමයි ටිකෙන් ටික ටිකෙන් ටික හැලෙන්න පටන් ගන්නේ. එතකොට ධර්මචනාසේ මතක් කරන යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට අපි අද දවසේ ධර්ම දේශනාවෙන් මතක් කරගත්ත මේ කාරණා ධම්මානුපස්සනාටත් කායानुපස්සනාව වගේම වැඩිමේ ශක්තිය ඇති කරගත්තොත් ඒ පුද්ගලයා පිළිබඳව ලෝකේ පෙන්වන්න පුළුවන් මේ වස්තු හතර පිළිබඳ මේ මුළු ලෝකෙම පිළිබඳව ආකල්පෙමේ පැහැදිලි වෙනසක් හිතෙනවා. ලෝකේ කොච්චර කුමීලා තිබුණත් ලෝකේ කොච්චර නිවන් දැකලා තිබුණත් මේව පිළිබඳව වැඩි දෙයක් සතිය පමණයි. ඒක සඳහා අනිශ්චිතව වාස්තය කරන්න ඕනේ. න උපාදීයති කිනුත් අල්ල බදා ගන්නතෝ වාසය කරන්න ඕනේ. ඥානීය සතිය දෙක පමණයි ඉතුරු වෙන්නේ කියන බැල්ම එනවනේ. සරුවචනාන්තේ මේ ආනිසංස දර්ශන කතාවක් කතා කරනවා. වෙන කිසිම සූත්‍රයක දක්වන්න කිව්වේ. නැත්නම් වෙන දේවල් වලදී මෙච්චර ඍජුව ප්‍රකාශ කරන්නේ නැති තාලෙට මේ සතිපට්ඨානේ මේ විදිහට වඩනවන ඒකාන්ත ආනිසංශයක්. ආනිසංස කතාවක්. යේයි කෝච වික්කවේ ඉදී ඉමේ තත්තාර සතිපට්ඨාන ඒවං භාවේය සත්ත්වත්තානි. තත්ත ද්වින්නම් ඵලාණං අඤ්‍යතරම් ඵලං ආටිකංක විච්ඡේව ධම්මේ අඤ්ඤා සත්‍යවා උපාදිතේදී අනාගාමික. මහණෙනි යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානයේ මේ කියන කාට වර්ධනය කරනවා. අර කින්දල් පට්ටන් නාම පට්ටන්තර එහෙම නැත්නම් ලාභ සත්කාර ලැබීමේ අදහසින් හෝ මම සතිපට්ඨාන දන්නා අනුට කියලා දෙන්න ඕන කියන අදහසින් වගේ වල්බූත අදහස් වලින් තොර බුදු ඥාන මාත්‍රේ පමණක් පිණිස බුදු සති මාත්‍රේ පමණක් මේස මේ විදිහට සතර සතිපට්ඨානේ භාවනා කරනවනේ අවුරුදු 7ක් සත්වස්සානේ වින්නම් බලාණන් අඤ්‍යතරම් බල පාටි සංකම් ඒ පුද්ගලයාට ඵල දෙකකින් එකක් කැමති වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න දිත්තේව ධම්මේ අඤ්ඤා. දිත්තේව ධම්මේ කියන්නේ මේ ditu දැමීම, මේ ආත්මයේදීම අඤ්ඤා භාවේ නම් වූ රහත් භාවයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. සතිවා උපාදිශේතේ අනාගාමී. යම් කෙලෙස් ප්‍රමාණයක් ඉතුරු වුණොත් අනාගාමී ඵලය ලැබෙනවා. ඉතින් ඒක නිසා පැහැදිලිවම සරුවචනාසේ මේ ආනිසංස විස්තර කරනකොට සෑහෙන විස්තරයක් කරලා 21ක් වූ පර්වය ඒ සෑම දෙයක්ම පිටිපස්සේ මේ ධ්‍රුවක පදේ විස්තර කරමින් කරමින් කරමින් මෙන්න මේ මං කියන ආතාලයට යම් කිසි කෙනෙක් කවුරුහක් හතක් මේක භාවනා කරොත් ඒ පුද්ගලට එක්ක රහත් වෙන්න පුළුවන් එක්ක අනාගත. ඊට පස්සේ ඒක තමයි සරුවචනන්ද පෙන්නේ ඉහෙළම ලංසුව. සරුවචනන්ද කිව්වා හත් අවුරුද්දක් තිබිච්චාවක්. ෂවස්සානිවා, පංචවස්සානිවා, සත්තාරි වස්සානිවා, තීනි වස්සානිවා, ද්වේ වස්සානිවා, ඒක වස්සානිවා. අවුරුදු හතක් තිබේවා මේ ආකල්ප ඇති වුණා නම් අවුරුදු 6මුත් කරන්න. අවුරුදු 6ම කාය, වේදනා, චිත්ත ධර්ම කියන දේවල් වලින් වෙන් වෙලා වාසය කරන්න. ඒවා අල්ලගන්නේ නැතුව වාසය කරන්න. එහෙම වෙනකොට තමයි මේ හරියත් ඵලයේ හෝ අනාගාමි ඵලයේ ලැබෙන්නේ. ඊට පස්සේ දරුවත් යන සඳහන් කරනවා එක අවුරුද්දක් ඉබි ඒවා මාස හතක් එක දිගට කරනවා. මාස 6ක්, මාස 5ක්, මාස 4ක්, මාස 3ක්, මාස 2ක්, මාස 1ක් ඊට පස්සේ කියනවා මාසයක් තිබේවා මාස භාගයක් ඊට පස්සේ කියනවා මාස භාගයක් තිබේවා සත්‍ය ජීවිතාය අත් දවසක් එක දිගට මේක සතිපට්ඨාන මේ විදිහට කරනවා නම් පැහැදිලිව මේ දෙක එකට එකතු වෙනවා. මේ අපි සරුවචන් වහන්සේගේ මේ ආනිසස් කතාවෙන් ගත්ත ආදර්ශයක් තමයි අද කාලේ මේ භාවනා පන්තියේ අත් දවසක් ගෙදරින් බැහැර වෙලා පූර්ණ කාලින භාවනාවේ යෙදෙන. එන සත්‍යති 12ක්. මේ ආදි විදියට මේ කඩන්න පටන් අරගත්තේ ඒ කාන්තේම මෙන්න මේ ආනිසංස කතාවේ දක්වන අඩුම අවසාන ලක්ෂණවත් කරලා තමන්ගේ ආකල්පමේ වෙනසක් ආය විතේ වේදනා විතේ හිත විතේ ධර්ම විතේ ඇත් කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට gedera යන්න. gedera යන්න උනත් gedera යන්නේ දරුවචනන්ති කියපු දේ මම ප්‍රමාණිකට හෝ අත්දකලා කියනවා. අර පස්සේ දවස්වල අන්තර්ජාලය සඳහන් වෙච්ච මේ පොලයක් මට එකෙක් ගෙනත් දුන්නා. ඒකෙදි පෙන්ලා තියලා තියෙනවා මේට කිට්ටුවෙන් යන කතාවක්. ඒක කියනවා ඇමරිකාවේ හිටපු මොලේ පිළිබඳව සජීවී මොලේ ෆොටෝ ගන්න පුළුවන් ෆොටෝ අරගෙන ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් තරමේ උපකරණ සහිත දක්ෂ මොළ පිළිබඳ වෛද්‍යවරු කීප දෙනෙකුත් මානසික වෛද්‍යවරු කීප දෙනෙකුත් මේ ටිබෙට් රට ගිහින් දලයි ලාමයාට ලොකු සම්මන්ත්‍රණයක් පවත්ලා තිනවා විශාලම ලොකුම භාවනා ගුරුවරුයි මේගොල්ලෝ එක පිළා මාස 3ක. ඒකදී පවත්වපු සාකච්ඡාවලදී ඒ එතන හිටපු එක එක තරහතිරන් වලායගේ ඒ මොළවල ෆොටෝ අරගෙන බලනකොට බොහෝ දෙනෙක් උදේට භාවනා කරපු කට්ටියගේ මොළයේ ගාක් වෙලාට ක්‍රියාත්මක කරන්නේ වම් පස්සේ පහ. දකුණු පාර්ශ්වයේ උගා අක්‍රිය. භාවනා නොකරපු කලබිලි සහිත ජීවිත ගත කරන වහා කිපෙන චරිතවල දකුණු පැත්ත විතරයි ක්‍රියාත්මක කරන්නේ වම් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බැලුවා අපිට උපක්‍රමයක් අවශ්‍ය වෙනවා මේ දකුණ ක්‍රියාත්මක වෙන තර්ක ඥාන ක්‍රියාත්මක වෙන මොලේ ඒක අයින් කරලා මේ වක්පතර ගිහිලා සතියක් ඥානයක් ඇති තර්ක එහෙම නැත්නම් ගැටුම් අඩු තැනකට යන්නේ කොහොමද මේ අතරමැදම දලයි ලාමගේ ප්‍රශ්න කෙරුවට පස්සේ කියලා කියනවා යම් කිසි කෙනෙක් භාවනාව සක්මන් මේ පරියන්ක වශයෙන් බෙදන පැය 10000 පෙන්නට පස්සේ අනිවාර්යයෙන් මේ පුද්ගලයාගේ මේ ආකල්ප වෙනස සිදුවේ. ඒ පුද්ගලයා මේ ගැටෙන දේවල් වලින් අයි. ඕන කෙනෙකුට ගැටෙන් දැරලා පැත්තකට කරනවා තමයි ඔක්කොම උනගත අනන්‍යකට ශුන්‍යාකාර ජීවිතේ කැමති වෙනවා. ඒ වගේම උපේක්ෂාව සීම චේතනාවකින් කරව ලැබිච්ච තම ළඟට වැඩිච්චයක් කාලා ඉන්න උපේක්ෂා සහිත මේ කතරපත් කරනවා. ඉතින් එතකොට ඒ ඇමරිකන් විද්‍යාඥයෝ තරු විහිලා දිනවා ඒගොල්ලන්ට දවසකට පැයක්වත් වෙන් කරගන්න බැරි ජීවිතේ පැය 10000ක් ඉල්ලනවා වැඩේ කරලා. ඒ කියන්නේ කෙරෙන්නේ නැහැ. මේ වෙදකම කෙරෙන්නේ. එහෙම නමුත් මේ මාස තුන ඇතුළත මේ අතන පැහැදිලි වෙනසක් තමන්ගේ ආකල්පවල තමන්ට සිදුවලා තියෙන බව දක්වනවා. ඊට පස්සේ ඇමරිකාට ගිහිල්ලා මේ අදහස නැවත නැවතත් කල්පනා කරලා අපල කොට බල දිනවා. පැය 10000ක් අවශ්‍යයි පූර්ව විප්ලවී සිටේ. පැය කීයකින්ද වැඩේ පටන් ගන්න එක දිගට පැය කීයක් භාවනා කරුවොත් මේ ගමන ආරම්භ වෙයි. මේ ගමන තියෙන්නේ බල්ලවලිය අල්ලන්න හදනවා වගේ එක තැන කරකවෙන ගමනක් නේ. එහෙම තියෙදි කෙලින් ගමනකට භාවනා ගමන පටන් ගන්න කවුද කියලා බලනකොට එක දිගට සති තුනක් දවසකට පැය 8කට වැඩි යොදලා භාවනා කළොත් පැහැදිලිවම ඒ පුද්ගලයාගේ ආකල්ප වෙනසක් වෙන බව ඒගොල්ලෝ ඇමරිකාදී හොයාගෙන එක සුමාන තුනකට මෙන්න මෙච්චර ඩොලර් ගාණක් යනවායි කියලා සාල ගාණක් දාලා කැමති ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්නේ කියලා මේක විකුණන්න පටන් පැහැදිලි ප්‍රතිඵලයි. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ වෙච්ච ආකල්ප වෙනස ආපව ගෙදර ගියාම ආව ආපවර දෙත් හොදන මඩේ දානවා වගේ ආයෙ නැතිලයි. ඊට පස්සේ අවශ්‍ය වෙලා තියෙනවා මෙවැනි ආකල්ප වෙනසක් ඇති වෙච්ච මිනිසයා ඊට පස්සේ තව රසලන පිම්මක් පැනලා ඇති කරන්න කොට ඊට පස්සේ මාත හතරක් අවශ්‍යයි. ආනි වගේ දෙක තුනක් කරුවට පස්සේ ඕනම කඩාවැටි මානසිකත්වයක් ඇති. හැබැයි පංච ප්‍රධානියංග සහිත කෙනෙකුට බුදුන් විශ්වාස කරන මට්ටමට භාවනා විශ්වාස කරන මට්ටමට සතිපට්ඨාන විශ්වාස කරන මට්ටමට එක්කෝ. ඉතින් මේක කියනකොට මට හිතෙන්නේ මේ ਸਰවඥාසී කියන හත් අවුරුද්දක් හෝ දවස් හතක්. දවස් හතෙන් මොකද කියන්නේ ඔබට පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. නමුත් ඒ පුළුවන් බව සාක්ෂාත් කරන්නේ කරන්ට නෙය පුද්ගලයාට මච්ඡත්ත ඥානය ඇති කෙනාට අවුරුදු 7ක් යනවා තීක්ෂණ බුද්ධිය ඇති කෙනාට දවස් 7ක් මේ නෙය පුද්ගලයා සම්බන්ධයෙන් අපි දන්න සාසනේ උග්ගට සංජ්‍ය පුද්ගලයාය විපංච සංජ්‍ය පුද්ගලයාය නෙය පුද්ගලයාය පදපරමේ කියලා හතර දෙනෙක් ඉන්න ඔයින් හතරවෙනියා තමයි පදපරමයා පදපරමයා කියලා කියන්නේ පොතේ ගුරාගේ පද විතරයි දන්නේ වෙන මොනක්වත් මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ අනිත් තුන් දෙනාට මේ ජීවිතේ ලැබෙන උග්ගට සංජ්‍ය පුද්ගලයා මේ වගේ මාත්‍රකාටික කියනකොටම කාර්යප සුගාන්ති වගේ නිවන් විපංච සංජ්‍ය පුද්ගලයා පැයක දෙක පණක් අහනකොට නිවන් නෙය පුද්ගලයා භාවනා කළ නිවන් ලැබෙනවා. ඉදා සරුවචනාන්තිගේ දේශනාව අනුව උක්කල පඤ්ඤාතිය සඳහන් කර දෙනවා. උක්කටඤ්ඤ පුද්ගලයාට සමතෙකින් විස්සක් තුනක් ඇති. විපංචිතඤ්ඤ පුද්ගලයාට සම්මත විපස්සනා යෝගනත් භාවනාව හොඳයි කියලා. නෙය පුද්ගලයාට විපස්සනා පූර්වංගම සමතිය අවශ්‍යයි කියලා දෙනවා. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ 21ක් කර්මස්ථාන කතා කරනවා. ඕකෙන් ආනාපාන සතියයි අසුභ භාවනාවයි කියන දෙක විතරයි කල්පනා සමාධියක් ඇති කරලා දෙන බව අපේ පොතේ පිළිගන්නවා. සමහර වෙලාවට හිතන නවශීවතිකාවෙත් ගන්න පුළුවන් කියලා නමුත් ඒක පැහැර වෙලා තියෙනවා. ඒක නිසා මේ 21 කර්මස්ථාන වලින් 21ම විපස්සනා. ආනාපාන පුළුවන් සමථ විපස්සනා දෙකටම ගන්නට දෙතිස් කුණ පෙර පුළුවන් සමථ විපස්සනා දෙකටම ගන්නට ඒ දෙකෙන් පුළුවන් ඕනනම් විපස්සනා සමාපත්තන සමාධියක් ලබා. ඒක නිසා මේකත් දීය බුද්ධිලටම කියපු කතාවක් කියලා හිතා ගන්න පුළුවන්. එනෙය පුද්ගලයන්ගේ මධ්‍යස්ථ ඥාන සහිත වැඩිහත් කෙනාට නම් අවුරුදු හතක්. තීක්ෂණ බුද්ධිය ඇති කෙනාට දවස් හතක් කියන එක සඳහන් කරනවා. ඒක නිසා තේරුම් අරගන්න තියෙනවා මේ කාලය ඇතුළත එහෙම වෙනසක් වෙලා නැත්තම් එක්ක තීන්දුව කරන්න තියෙන්නේ ඔය බුදුහාමුදුරගේ විදියට ඒ කියාපු කායයට සත්පට්ඨාන වෙලා නැහැ. ආකල්ප වෙනසක් වෙන ආකාරයක නෙවෙයි අනුන්ද කියලා දෙන්න ලාභ දත්කාර විශේෂ ඔක්කොම සත්පට්ඨාන කරන මඬ නොකර බෑ කියන අදහසින් වෙයි කරනවනේ අවුරුදු 8ක් නැහැ කොච්චර කෙරුවත් හරියි. නමුත් මේ ජීවිතයේදීම ලබන්න අපි වාගේ නෙයියත්තන්ට අපි වාගේම විපස්සනා ඥානයි අදහන කෙනෙකුට මේක ලැබෙනවා කියන දහත ඇති කරගත්තොත් ඒ අදහස හෝ එහෙම ජීවිතේ දිහා බලන ගතිය හෝ පැහැදිලි වෙනසක් ඒ පුද්ගලයාට ඇති වෙනවා. ඒක පුළුවන් මේ සතර සතිපට්ඨාන විශේෂම යොදවන්න මේකෙත් මේ සතර සතිපට්ඨානේ මේ විදිහට දැනුම යොදනකොටත් තාම මත දෙකක් තියෙනවා. නිවන ලැබෙන්නේ සතං බුද්දස්සේ නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ